හෝති සාධාවසෝ බික්කු කාලේන කාලං පරවිපත්තිං පච්ච වෙක්කිතා හෝති සාධාවසෝ බික්කු අත්ත සම්පත්තිං පච්ච වෙක්කිතා හෝති සාධාවසෝ බික්කු පර සම්පත්තිං පච්ච වෙක්කිතා හෝති සාදු සාදු අද දවසේ අප විසින් අංගුත්තර නිකායේ අට්ඨක නිපාතේ මෙත්තා වර්ගයේ 8 වෙනි සූත්‍රය එහෙම නැත්නම් උත්තර සූත්‍රය ආශ්‍රයෙන් ධර්මදේශනාව සිදු කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ මේ ධර්මදේශනාවේ කොටස් දෙකක් තියෙනවා එකක් තමයි උත්තර කියන හාමුදුරෝ දේශනා කරපු ධර්මය අනෙක් කොටස තමයි සත්‍ර දේවේන්ද්‍රයා විසින් ලෝතුරා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට කළ ධර්මයක් නැවත සිහිපත් කරන අවස්ථාවක්. එනිසා මේ සූත්‍රය එක පැත්තකින් විශේෂ සූත්‍රයක්. ඒ සූත්‍රයේ විශේෂ ලක්ෂණ ගණනාවක් සඳහන් වෙන නිසා. ආයුෂ්මත් උත්තර කියන අපේ හාමුදුරෝ මහිසවත්වයේ සංකේයක නම් පර්වතේ නැත්නම් සංකේයක කියන කන්දෙහි පීඨා තිබුණු ද්වජාලිකානම් විහාරයේයි වැඩ වාසය කළා. උත්තර ආම්ද්‍රෝ සිල්වත් ගුණවත් මහා උතුම් ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ නමක්. උන්වහන්සේ අනෙකුත් භික්ෂූන් වහන්සේලා රැස් කරවාගෙන උන්වහන්සේලාට ධර්ම දේශනාවක් කළා. මොකද ධර්ම දේශනාවේ තිබෙන්නේ කරුණු හතරයි. සාදාඋසෝ බික්කෝ කාලේන කාලං අත්ත විපත්තිම් පච්ච වෙක්කිතා හෝති. ආදී වශයෙන් කියපු ආකාරයට ඇවැත්නි යම්කිසි භික්ෂුවක් කලින් කල තමන්ගේ අඩුපාඩු තමන්ගේ වැරදි පච්ච වේක්කීත්වා කියන කල්පනා කරනවා නම් ඒක බොහොම හොඳ දෙයක්. ඒ වගේම යම්කිසි භික්ෂුවක් කලින් කල අනුන්ගේ වැරදි ඒවා ඒවා අඩුපාඩු කල්පනා කරනවා නම් ඒකත් බොහොම හොඳ දෙයක්. ඒ වගේම මහණෙනි ඇවැත්නි යම්කිසි භික්ෂුවක් තමන්ගේ ಗುಣ ගැන සීලාදී ಗುಣ ධර්ම ගැන කල්පනා කරනවා නම් ඒකත් ඊටාම වටිනා දෙයක්. තමන්ගේ ಗುಣ ධර්ම ගැන කල්පනා කරනවා නම් ඒක වටිනා දෙයක්. මෙනෙහි කරනවා නම් ඒ වගේම අනුන්ගේ ಗುಣධර්ම සීලාදී ಗುಣධර්ම ගැනත් මෙනෙහි කරනවා නම් ඒක ඊටාම හොඳ දෙයක් කියලා උන්වහන්සේ ප්‍රකාශ කළා. දැන් මේ දේශනාව දිව ඇසින් අහපු වෙස්සවනුව නැත්නම් වෙසමුණි දිව්‍ය රාජයා උත්තරයේ සිට දකුණට ගමනක් යමින් සිටින අතරදී මේ දේශනාව අහලා එතුමා මේ මහිස වස්තුවේයි සංකේයයක පර්වතයේ පිහිටි ද්වජාලිකා විහාරයේ වැඩ වාසය කරන උත්තර තෙරණුවන් සමීපයේ පැමිණලා ඒ දේශනාව අහගෙන ඊ타මාත්ම එතුමා සතුටටපත් වුණා. සතුටටපත් වුණා මම අර මුලින් මතක් කරපු ආකාරයට සාදාවසෝ බික්කු කාලේන කාලම් අත් විපත්තින් පච්ච වෙක්කිත්වා හෝති කියන ආකාරයට ඒ ධර්මය අහලා සන්තෝෂයටපත් වෙලා මෙයා මෙතුමා කොයිතරම් සන්තෝෂයටපත් වුණාද කිව්වොත් බණ පුතේ තියෙනවා බලවාපුරුෂෝ බලවත් පුරුෂයෙක් සෙය්‍යතාපි නාම බලවාපුරුෂෝ සම්මින්ජිතං වා බාහං පසාරෙය්‍ය පසාරිතං වා බාහං සම්මෙන්ජය කියන විදිහට නවපු අතක් දික් කරන වෙලාව. ඊළඟ දික් කරපු අතක් දික් කළා අතක් වක් කරන වෙලාව. ඒ කියන්නේ ඊටාම කෙටි වෙලාවකින් තවුතිසා දෙව්ලෝ පහළ වුණා. තවුතිසා දෙව්ලෝ පහළ වෙලා එතුමා මේ ප්‍රවෘත්තිය මේ විශේෂ ධර්ම දේශනා ක්‍රම මේ කරුණු හතර පිළිබඳව මේ කරන දේශනාව ගැන සක්‍ර දේවේන්ද්‍රයාට දැන්වා. එතුමා මේ පැහැදිලිව අහන නිදුකාණෙනි කියලා. නිදුකාණෙනි මේ වගේ ඔබතුමා දන්නවද මේ වගේ වැඩක් නැත්නම් මේ වගේ ධර්ම දේශනාවක් කිරීමක් ගැන දන්නවද කියලා මහිස වස්තුවේයි සංකේයයක පර්වතයේයි ද්වජාලිකා විහාරයේ වැඩ ඉන්න උත්තර තෙරණුව මෙන්න මේ විදිහට ධර්ම දේශනාවක් කරනවා කියලා උන්වහන්සේ කරපු ඒ ධර්ම දේශනාව සත්‍ර දේවේන්ද්‍රයාට අහන්න ඇස්සුවා කවුද මේ වෙස්සවන දිව්‍ය රාජයා සාදාවුසෝ බික්කු කාලේන කාලං අත්ත විපත්තින් පච්ච වෙක්කිතා හෝති කියලා අපි අර මුලින් සඳහන් කළ ආකාරයට මේ දේශනාව සඳහන් කළා. මේ කරුණු හතර අඩංගු මේ දේශනාව සිද්ධ කළාම සත්කර දේවේන්ද්‍රයත් ඊටාම සතුටටපත් වුණා. ඊටාම සතුටට එතුමාපත් වුණා. කොයිතරම් සතුටටපත් වුණාද කිව්වොත් බලවත් අර මුලින් මතක් කළා වගේ කාලය ගැන දැන් ඉක්මන් ස්වභාවය ගැන කීමල තමයි ওই බණ පොත්වල ওই උපමාව යොදන්නේ සේයතාපිනාම බලවා පුරිසෝ සම්මිජින්තං වා බාහං පසාරේය පසාරිතං වා බාහං සම්මින්ජේය කියන ওই උපමාව යොදන්නේ ඉක්මන්කම දක්වන. සක්‍ර දේවේන්ද්‍රයා ඒ මොහොතේම තෞතිසා දෙව්ලොවෙන් අන්තර්දාන වෙලා අපි ඔය මතක් කරපු ද්වජාලිකා කියන විහාරයේ පෙනී හිඳියා. පෙනී හිඳලා එතුමා අපි කාටත් ඉතා වටිනා වැදගත් ලක්ෂණ ඉගෙන ගන්න තියෙනවා බෞද්ධයන් අපි හැම දෙනාටම. එතුමා මේ විහාරයට පැමිණිලා ගෞරවනීය මහා සංඝරත්නය නැත්නම් මේ උත්තර හාමුදුරුවන්ට ඉතාම පසඟ පිහිටවල වැඳලා එකත් පසඟ වාඩි වුණා. වාඩි වෙලා ඇහුවා ස්වාමීනි වහන්සේ ඔබ වහන්සේ මෙබඳු ධර්ම දේශනාවක් කරනවා කියලා මට අහන්න ලැබුණා. මෙහෙම ධර්ම දේශනාවක් ඔබ වහන්සේ දේශනා කරනවා කියලා. මං අහන්න කැමති වෙනවා ඔබ වහන්සේගෙන් පින්පණිදන් භන්තේ ආයස්මතෝ උත්තරස්ස සකං පටිභානං උදාහු තස්ස භගවතෝ වචනං අරහතෝ සම්මා සම්බුද්දස්ස උත්තර හාමුදුරුවෝ නැත්නම් උත්තර ස්වාමීන්ද්‍රයන් වහන්සේ මම අහන්න කැමති වෙනවා ඔබ වහන්සේගෙන් මේ ධර්ම දේශනාව සිදු කරන්නේ ඔබ වහන්සේගේ අවබෝධයෙන්ද නැත්නම් ඔබ වහන්සේගේ ප්‍රතිභාණයකින්ද මේ දේශනාව කරන්නේ එහෙම නැත්නම් භාග්‍යවත් සම්්‍යක් සම්බුදුරජාණන් වහන්සේගේ වචනයක් සම්බන්ධ කරගෙනද මේ දේශනාව කරන්නේ කියලා ප්‍රශ්නයක් ඇහුවා සක්‍ර දේවේන්ද්‍රයා මේ උත්තර හාමුදුරුවන්ගෙන් උත්තර ආම්ද්‍රෝ ඒ වෙලාවේදී ප්‍රකාශ කළා සක්‍ර දේවේන්ද්‍රය මේ ඕනෑම බුද්ධිමත් කෙනෙකුට යමක් තේරුම් ගැනීමට මේ උපමා භාවිතය ඊටාම වටිනවා. ඒ නිසා මම ඔබ වහන්සේට එක උපමාවක් කියන්න කැමති වෙනවා. එක උපමාවක් මම ඔබ වහන්සේට කියන්න කැමති වෙනවා කියලා මතක් කළා. යම්කිසි පුජ්‍යලයක් යම් තැනක මෙන්න මේ විදිහේ මහා ධාන්‍ය කොටස මහා ධාන්‍ය ගොඩක් අපි කියන්නේ වී ගොඩක් මොනවා හරි කුරාක්කම් ගොඩක් මොනවා හරි ධාන්‍ය ගොඩක් මුං ගොඩක් ආදී වශයෙන් මොනවා හරි ගොඩක් හන්දක් වගේ තියෙන ධාන්‍ය වර්ග. ඉතින් ඒ ගම් වල ගම් නියංගමක ආශ්‍රයෙන් තියෙන ගම කියන්නේ සාමාන්‍ය නියංගම කියන්නේ විශාල සෙනඟක් ඉන්න ගමක්නේ. ඒ ගම් වල මිනිසු දැන් මේ ධාන්‍ය ගොඩක් තියනවා කියලා ආරංචි වුණාම මොනවද කරන්නේ කයනොත් ඒ වගේම පෙට්ටි වලින් උඩක් ඔඩොක්කුවෙන් දෝතෙන් තමුන්ට ගන්න පුළුවන් පුළුවන් ප්‍රමාණයට ඒ ධාන්‍ය අරගෙන යනවා. දැන් මේ දවස් මේ පින්නතුණුත් දකින්න ඇති පෞගිය දවස්වල අර තෙල් බවුසර වගේ කෝච්චිය යනකොට හැලුණා. නේද? හැපිලා. ඒ වෙලාවේ ඒ ඉන්න සෙනඟ ඔක්කොම ගන්න පුළුවන් ඒවායින් ගත්තා ටික ටික. ගන්න එහෙම ඉතින් ඒ වගේ මේ දහාන්‍ය ගොඩෙන් දහාන්‍ය කන්දෙන් විශාල පිරිසක් ඒක Tamanට හැකි ආකාරයට පුළුවන් ආකාරයට මේවා ටිකට පුළුවන් ප්‍රමාණයට ගෙන යනවා. මෙහෙම ගෙන යනකොට මහ ජනකාය ඒ ගෙන යන මිනිසුන්ගෙන් අහනවා මේවා කොහෙන්ද ගෙන එන්නේ කියලා. එක එකනයි ප්‍රමාණ කොටස් මං කව පොඩි අඩුවෙන් ගෙනියනවා, වැඩියෙන් ගෙනවනවා, ගෙනියනවා, මධ්‍යම ප්‍රමාණයෙන් ගෙනියනවා. මේවා කොහෙන්ද ගෙනෙන්නේ කියලා. ඒ අය කියනවා මොකද්ද මේ දහාන්‍ය කන්දෙන් තමයි ගේන්නේ නේ දහාන්‍ය ගොඩෙන් කියලා. ඒ සක් මේ උත්තර මානවකයා උත්තර හාමුදුරෝ අහනවා සක්‍ර දේවේන්ද්‍රයන් සක්‍ර දේවේන්ද්‍රය යම් මිනිස්සේ ඇහුවොත් මේ ගෙන යන අයගෙන් කොයි විදිහේ උත්තරයක්ද කිව්වා දෙන්නේ සක්‍ර දේවේන්ද්‍රයා කිව්වා ඒ අය කියයි අපි මේ ගෙන යන්නේ ධාන්‍ය කන්දේ අපේ මේ අතේ ටිකක් තිබුණාට මේ ටික මගේ නෙවෙයි. අර ධාන්‍ය කන්දෙන් ගත්ත ටිකක් කියලා ප්‍රකාශ කරાવી කියලා. ඒ වෙලාවේ උත්තර හාමුදුරුවෝ උත්තර දුන්නා දේවේන්ද්‍රය එපරිද්දෙම්ම දේවේන්ද්‍ර එපරිද්දෙම්ම යම් කිසි සුභාසිතයක් වේනම් ඒ සියල්ල ඒ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ යම් සුභාසිතයක් ලෝකයේ තියෙනවා නම් ඒ සුභාසිත සියල්ලම ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ඒ ධර්මයෙන් රැගෙන අන්‍ය අයත් අපිත් මේ ධර්ම දේශනා කරනවා බණ කියනවා. ඉතින් ඒ නිසා මේ ධර්මයේ අයිතිය නැත්නම් මේ ධර්ම වල තියෙන්නේ බුදුහාමරණ. යං කිංචි සුභාසිතං සම්බන්තං තස්ස භගවතෝ වචනං අරහතෝ සම්මා සම්බුද්දස්ස තතෝ උපාදාය උපාදාය මයං චඤ්ඤේච බනාමාති කියලා ප්‍රකාශ කළා. මේක මේ කාලයටත් ඉතාම වටිනවා. දැන් මේ කාලයේ මේ පුවත්පත්වල ඒ වගේම මාධ්‍ය ප්‍රකාශ ධර්මයේ විකෘති කරන ගිහි පැවිදි බොහෝ දෙනා ඉන්නවා නේද ධර්මයේ විකෘති කරන බොහෝ දෙනා ඉන්නවා ඉතින් අපි ඒක මහා පාප කර්මයක් ධර්මයේ විකෘති කරනවා කියන්නේ මහා පාප කර්මයක්. මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට පැවරී තියෙන කාර්යය තමයි උන්වහන්සේගේ ධර්මයේ තත්වානුකූලව නැත්නම් ඒ ධර්මයේ පවතින ආකාරයට ධර්ම ප්‍රචාරය කිරීම තමයි අපේ ප්‍රධානම කාර්යය. ඒ නිසා ඒ දාම් පද බුදු බුදුහාමුදුරන්ගේ ශ්‍රී මුකයෙන් දේශනා කළ ධර්ම පාඩ වරද්දනවා නම් ඒවා විකෘති කරලා මහජනයා හැමේ ප්‍රකාශ කළ මහජනයාගේ මනස වියවුල් භාවයට පත් කරනවා නම් ඒක මහාම පාප කර්මයක් කියන කාරණයක් මේ වෙලාවේ මතක් කරන්න ඕන. ඒ වගේ යෙදෙන අයත් ඒ වගේම ඒ අය පසුපස යන අපි දෙකොල්ලම වැරදි කොටසක් කරනවා කියන කාරණේවත් මතක් කරන්න වෙනවා. එයින් අපේ manussත්වයට පමණක් නෙවෙයි තමන්ගේ පරලෝ ජීවිතයටත් හානියක් කරගන්නවා කියන කාරණේ මතක් කරන්න ඕන. දැන් මේ උත්තර හාමුදුරුව මතක් කළා කියවනේ යං කිංචි සුභාසිතං සම්බන්තං තස්ස භගවතෝ වචනං අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා ප්‍රකාශ කළාම සක්‍ර දේවේන්ද්‍රයා සතුටටපත් වුණා. අතිශය සතුටටපත් වුණා. දැන් කෘතඥ පුජ්‍යලයක් නම් ඔහොම යම්කිසි කෙනෙක් කිව්වේ මේක ඔබ වහන්සේගේම අදහසක්ද කිව්වොත් ඔව් ඔව් මගේ අදහසක් තමයි කියලා කියන්නේ නේද? මේ ආම්දරෝ ඊටාම නිහතමානීව ඊටාම නිර්හංකාරව ප්‍රකාශ කළා මේක මගේ අදහසක් නෙවෙයි බුදු ආම්දරෝංගේ ධර්මයෙන් මා ඉගෙනගත්තු අප ඉගෙනගත්තු දේ තමයි මේ අපි කියන්නේ කියලා ප්‍රකාශ කළා. සක්‍ර දේවේන්ද්‍රයා ප්‍රකාශ කළා අච්චරියම් බන්තේ අබ්බුතම් බන්තේ කියලා ඉතාම ආශ්චර්යයි අද්භුතයි වහන්සේ යම්කිසි සුභාසිතයක් වේනම් ඒ සියල්ල අරහත් සම්්‍යක් සම්බුදුරජාණන් වහන්සේගේ වචනය එයෙන් පුන පුනාගෙන අපි ප්‍රකාශ කරමු යන මේ උත්තර තෙරණුවන්ගේ වචනය ඊටාම යෝග්‍ය වූවක් ඊටාම වටිනා දෙයක් කියලා. ඉතින් ඒ නිසා මේ කාරණය වර්තමාන යුගයේ නේද ගිහි පැවදි අපි හැමදෙනාටම හොඳ ආදර්ශයක් සපයනවා උත්තර තෙරණුවන්ගේ ප්‍රකාශනය. ඊළඟට මේ සක්‍ර දේවේන්ද්‍රයා උත්තර තෙරණුවන්ට ප්‍රකාශ කළා තෙරණුවනි මම යටගිය කාරණයක් මතක් කරන්න කැමති වෙනවා ඒක ඔබ වහන්සේට. මම යටගිය කාරණයක් මතක් කරන්න කැමති වෙනවා ඒක ඔබ වහන්සේට. මොකද්ද? එක් කාලයක එක් සමයක අපේ සම්මියක් සම්බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම දේව්දත් භික්ෂුව සංඝ ભેදය කරලා නොබෝ කලකින් ගිජ්ජකූට පර්වතයේ බුදුහාමුදුරුව වැඩ වාසය කළා. ඉතින් සංඝ ભેදය කියන්නේ මේ පින්නතුන් දන්නවා එකට උපෝසත විනය කර්ම කරන සමගි සම්පන්න භික්ෂූන් වහන්සේලා බෙදන එක කොටස් කරන එක ඒ අය බිඳවනවා බිඳවලා වෙනත් ක්‍රමයකට ඒ විනය කර්ම ආදිය සිද්ධ කරනවා නම් ඒක තමයි සංඝ ભેදය. නිව සංඝ ભેදයක් නිවරදි ලෙසම කරනවා නම් කරන්නේ භික්ෂු උපසම්බදා භික්ෂුවකට පමණයි. ඉතින් තවත් කාරණයක් මතක් කරන්න ඕන මේකම සමගි සම්පන්න භික්ෂූන් වහන්සේලා කේලම් කියලා බිඳවනවා නම් නේද? ඝට්ටණේ ඇති කරනවා නම් ඒකත් එක්තරා සංඝ ભેදයක්. අතින් අර බුදුහාමුදුරෝ අදාළම සංඝ ભેදේ නෙවෙයි සංඝයාගේ නිතරම ධර්මයේ තියෙන්නේ සමගිය තමයි. ඒ නිසා සමගි සම්පන්න භික්ෂූන් වහන්සේලාත් බිඳවන එක ભેද කරන එකත් මහා පාප කර්මයක් කියන කාරණයක් මේ වෙලාවේ අපි සඳහන් කරන්න කැමති වෙනවා. ඉතින් අර සක්‍ර දේවේන්ද්‍රයා මේ උත්තර හාමුදුරුවන් වහන්සේ ඉදිරිපෙළදී කියනවා අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ ඔය ගිජ්ජකූට පර්වතයේ වැඩ වාසය කරන කාලේ දෙව්දත් හාමුදුරුවෝ නිමිති කරගෙන අපි දන්නවා පෞකාරකම අකුසල කරපු තමන්ට ජීවිතයට හානි කරගත් තමන්ගේ සංසාර ගමනටත් විශාල බාධා පමුණවාගත්තු කෙනෙක් තමයි දේවදත්ත භික්ෂුව මේ දේවදත්ත භික්ෂුව නිමිති කරගෙන බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට ධර්ම දේශනා කළා සාදු භික්කවේ භික්ඛු කාලේන කාලං අත්ත විපත්තින් පච්ච වෙක්කිතා හෝති සාදු භික්කවේ භික්ඛු කාලේන කාලං පර විපත්තින් පච්ච වෙක්කිතා හෝති සාදු භික්කවේ භික්ඛු කාලේන කාලං අත්ත සම්පත්තින් පච්ච වෙක්කිතා හෝති සාදු භික්කවේ භික්ඛු කාලේන කාලං පර සම්පත්තින් පච්ච වේක්කිතා හෝති කියන මේ දේශනාව ලෝතුරා බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේදී භික්ෂූන් වහන්සේලාට දේශනා කළා කියලා සක්‍ර දේවේන්ද්‍රයා ප්‍රකාශ කළා. අර මේකෙන් මම මුලින් මතක් කළ ආකාරයටම මහණෙනි යම්කිසි භික්ෂුවක් කාලයෙන් කාලයට තමන්ගේ අඩුපාඩු තමන්ගේ ගැටලු ඒ වගේම තමන්ගේ ජීවිතේ පිරිහීම් ගැන යම් වෙලාවක මෙනෙහි කරනවා නම් කල්පනා කරනවා නම් ප්‍රත්‍යවේක්ෂණය කරනවා නම් ඒක මැනවි නැතන් ඊටාම හොඳයි. ඒ වගේම භික්ෂුන් වහන්සේ කාලයෙන් කාලයට පරිවිපතින් තමන්ගෙන් බැහැර අනික් අයගේ අඩුපාඩු දුර්වලතා දැකලා ඒවත් මෙනෙහි කරනවා නම් කල්පනා කරනවා නම් ඒක ඊටාම හොඳයි. ඒ වගේම තමන්ගේ සම්පatti තමන්ගේ සීලාදී ගුණධර්ම සම්පatti ගැන මෙනෙහි කරන එක කල්පනා කරන එක ඉතා හොඳයි. අනුන්ගේ සම්පatti ගැන කල්පනා කිරීම මෙනෙහි කිරීම ඉතාම හොඳයි කියලා බුදුහාමුදුරෝ වදාලා. මේ කාරණය අපි කාටත් ඉතාම හොඳ දෙයක්. අපි සාමාන්‍ය ලක්ෂණය තමයි පෘථජන පුජ්‍යලයාගේ තියෙන්නේ අත්ත්ුක්කංශනය හා පරවම්බණය. අත්ත්ුක්කංශණය පරවම්බණය ගැන තමන් උසස් කොට සලකනවා අනෙක් අය පාත් කොට සලකනවා. ඒක ඊටාම නරක ගතියක් කියන කාරණේ මතක් කරනවා. නිතරම තමන් උසස් කොට සලකනවා. අනෙක් අය කොයිතරම් සිල්වත් වුණත්, ගුණවත් වුණත්, උගත් වුණත් පහත් කොට සලකනවා. තමන් මොන තරම් අඩුපාඩු තිබුණත් තමන් ගැන එහෙම කල්පනා කරන්නේම නැහැ. ඉතින් මේක ඊටාම වටිනා දෙයක්. බුදුහාමුදුරෝ ඇතැම් අවස්ථාවල තියෙනවා තමන්ට චෝදනා කරගැනීමේ තමන් ගැන ආත්ම විවේචනයක් කරන එක ඉතාම හොඳයි කියලා. ඒ නිසා හිත එකලස් කරගෙන තමන් කරන්නා වූ කායික වාචසික මානසික ක්‍රියාකාරකම් ගැන මෙනෙහි කරන්න ඕන. තමන්ගේ අඩුපාඩුකම් ගැන යථා භූතාත්මක නැත්නම් පවතින තත්වයෙන් දැකලා ඒවා නිවැරදිව සකස් කරගන්න ඕන. මේක ඊටා වටිනා දෙයක්. තමන් ගැන කල්ප අපි දන්නවා යන්ත්‍ර සූත්‍ර ගැන එහෙම නේද? යන්ත්‍ර සූත්‍ර ගැන කල්පනා කළොත් ඒවා කාලයක් පාවිච්චි කළාම අඩුපාඩු වෙනවා. සර්විස් කරනවා කියලා එකක් කරනවා. නේද? අලුත් වැඩියාවන් කරනවා. ඒවා කරන්න ඕන. එහෙම නැත්නම් ඒවා දි รา පත් වෙලා ඒවා කර්මාන්තයට නිවැරදිව යොදා ගන්න බැරුව යනවා. ඒ නිසා තමන්ගේ ජීවිතයක් ගැන වුණත් කල්පනා කළාම තමන්ට නොදැනීම අඩුපාඩු වෙනවා අපේ අතින්. පව් සිද්ධ වෙනවා, වැරදි වෙනවා. ඒ නිසා ධර්මය ගැන දැනගෙන ධර්මයට අනුව ජීවිතයේ ක්‍රියාකාරකම් බලන්න ඕනේ. මේ වැරදි සෙවීම කීමෙන් අදහස් කරන්නේ ඒවා අඩුපාඩු දුරු කරගෙන, අඩු කරගෙන නිවැරදි ගුණ ධර්ම ඇති කර ගැනීමටයි. ඊළඟ කාරණේකවා පරවිපත්තෙන් දැන් බණේ කියන්නේ සාමාන්‍ය ලෝකයේදී කියන්නේ අනුන්ගේ දේවල් හොයන්න එපා කියලා සාමාන්‍ය නේද? නමුත් මේ සූත්‍රයේදී මේ උත්තර සූත්‍රයේදී බුදුහාරෝ අවධාරණය කළා අනුන්ගේ අඩුපාඩු ගැනත් කල්පනා කරන. අනුන්ගේ අඩුපාඩු ගැන කල්පනා කරනවා කියමින් අදහස් කරන්නේ ඒ වාගෙන් තමන්ගේ ජීවිතයට පාඩමක් ගන්න ඕන. මෙන්න මේ මෙයාගේ මේ මේ අඩුපාඩු නිසා මෙයාගේ මේ තරම් පිරිහීම් තත්ත්ව ඇති වෙලා තියෙනවා. අපි දැන් හිතුවොත් උදාහරණ දැන් ගිහි පින්නතෙක් ගැන කල්පනා කළොත් අපි අපේ මිත්‍රයෙක් ගැන හිතනවා මත්පැන් බොන උදාහරණයක් ගමුකෝ නේද මත්පැන් බොන මිත්‍රයෙක් ගැන හිතලා එයාගේ පිරිහීම් ගැන අපි දකිනවා එතකොට ඒ පිරිහීම් ගැන හිතලා තමන් කවදාවත්ම මත්පැන් නොබන කෙනෙක් බවට අදිස්ථානයක් ඇති කරගන්න ඕන ඉතින් ඒක ඒ වගේම තමන්ගේ මිත්‍රයාත් බේරා ගැනීමට ක්‍රියා කරන්න ඕන ඒ නිසා අනුන්ගේ අඩුපාඩු හොයනවා කියන්නේ යාට පහර දෙන්න එයාට එයාට අපහාස උපහාස කරලා සමාජ තත්ත්ව නැති කරන්න නෙමෙයි ඒ පුජ්‍යලයාත් උසස් තත්වයටපත් කරගන්න ඒ වගේම ඒ පුජ්‍යලයාගේ ජීවිතයෙන් තමන්ගේ ජීවිතය සකසා ගැනීමට තමයි අපි මේ විදිහට ක්‍රියා කරන්න ඕන. ඒ වගේම තුන්වෙනි කාරණේ වදාලා අත්ත් සම්පත්තෙන් තමාගේ සීලාදී ගුණධර්ම ගැන කල්පනා කරන තමන් ඊටාම සීලය පන්සිල් හොඳට සකිනවා අර්ථ සීල් හොඳට සකිනවා ඒ වගේම සාමණේර සීල් උපසම්පදා සීලාදී ගුණ ධර්ම හොඳට වඩන කෙනෙක් ඒ ගැන කල්පනා කළාම තමන්ට සන්තෝෂයක් ඇති වෙනවා තමන්ගේ සීලාදී ගුණ ධර්ම ගැන කල්පනා කළාම මහා සතුටක් හිතට ඇති වෙනවා ඒ වගේ මේ සතුට නිසා තවත් හොඳින් ඒ ගුණ ධර්ම ආරක්ෂා කර ගැනීමට ක්‍රියා කරනවා අනුන්ගේ ಗುಣ ධර්ම ගැන කල්පනා කිරීමත් වටිනවා. ඒ ಗುಣ ධර්ම ගැන කල්පනා කරලා ඒ අයට ස්තුති කරනවා නම්, ප්‍රශංසා කරනවා නම්, ඒ වගේම ඒ අය අගය කරනවා නම්, ඒ වගේම අනුන්ගේ හොඳ ಗುಣ ධර්ම අපේ ජීවිතයටත් අපි සම්බන්ධ කරගන්නවා නම් ඒක ඊටා වටිනා දෙයක්. ඒතකොට තමනුත් ඉහළට ඉදිරියට යාමට අන්‍ය ආත් ඉදිරියට යාමට ඒ හේතුවක් වෙනවා කියන කාරණේ ධර්මයේ සඳහන් වෙනවා. ඊළඟ බුදුහාමුදුරුවෝ මේ කාරණු කියලා ප්‍රකාශ කරලා වදාලා අට්ඨේ භික්කවේ අසද්දම්මේ අභිභූතෝ පරියාදින්න චිත්තෝ දේවදත්තෝ අපායිකෝ නේරයිකෝ කප්පට්ටෝ අපේකිච්චෝ කතමේහි අට්ඨ බුදුහාමුදුරුවෝ වදාලා මේ දේවදත්ත භික්ෂුව කරුණු අසත් ධර්ම කරුණු 8ක් අභිභවනය කරන්න බැරි නිසා ඒවා ජීවිතයට හිතෙන් දැඩිව ගැනීම නිසා එයා අපායගාමී වුණා, නිරයගාමී වුණා. කල්පස්ථායී වුණා ඒ වගේම පිළියම් කළ නොහැකි තත්වයටපත් වුණා කියලා බුදුහාමුදුරුවෝ වදාලා. උන්වහන්සේ වදාරනවා ඒ කරුණාවට මොනවද කියලා. ලාභේන භික්කවේ අභිභූතෝ අලාභේන භික්කවේ අභිභූතෝ යසේන භික්කවේ අභිභූතෝ අයසේන භික්කවේ අභිභූතෝ සක්කාරේන භික්කවේ අභිභූතෝ අසක්කාරේන භික්කවේ අභිභූතෝ පාපිච්චතාය භික්කවේ අභි අභිභූතෝ පාප මිත්තතාය භික්කවේ අභිභූතෝ මෙන්න මේ කරුණු අටට යොමු වුණාම නැත්නම් ඒවා අභිභවනය කරන්න බැරි ඒවා මැඩ පවත්වා ගන්න බැරි වුණාම ඒවා හිතෙන් ගැඹුරෙන් කල්පනා කළ බැලුවම මොකද වෙන්නේ අවසානයේ දුගතිගාමි වෙනවා මරණයටපත් වෙලා අපායගාමි වෙනවා පළවෙනිම කාරණේ තමයි ලාභය ඔය ලාභ ඔස්සේ තෘෂ්ණා මාන දුට්ටි වශයෙන් මේ ලාභ ගත්තාම ඒ ලාභ ඔස්සේ ගමන් කළාම ඒකෙන් තමන්ගේ ජීවිතය පිරිහීමටපත් වෙනවා. ඉතින් මේ වෙලාවේදී බණ කතා මේවට කීමට වෙලාව නෙවෙයි මේ පින්නතුන්න මතක තියෙනවා ලෝසක හාමුදුරුවෝ. මට ඒක පොඩි උදාහරණයකට පමණයි ගන්නෙ. ලෝසක හාමුදුරුවන්ට ඒ தත්ත්වය ජීව උපදුනාම මේ පින්නතුන් දන්නවා මවටවත් ආහාරයක් ලැබුණේ ඒ ගම් ප්‍රදේශයට ආහාරයක් ලැබුණේ අවසානයේ පැවිදි වුණාමවත් පිණ්ඩපාතේවත් ලැබෙන්නේ නැහැ. බත් හැන්දක් බෙදුවා නම් පාත්‍රයේ පිල්ලා වගේ පේනවා. අවසානයේ දක්වාම බඩපුරා රහත් භාවයටපත් වුණත් බඩපුරා දාහනේ ටිකක් වළඳන්න බැරි වුණා. මොකද ඉස්සර ආත්මයක මේ දායක ලාභයට කිජු වීම නිසා තමන්ගේ දායකයෙකුගේ ලාභයට ගිජු වීම නිසා මහරහතන් වහන්සේ නමකට දාණය වැළැක්වූ නිසා ඒ දායකයා දුන්නු දාණය ගිනි ගොඩකට දාලා හිස් පාත්‍රය අරගෙන ගිහිල්ලා ඒ විදිහේ අර ලාභය නිසා තෘෂ්ණා මාන දෘෂ්ටි වශයෙන් මහා ක්‍රෝධයකින් හිතේ ක්‍රියා කළ නිසා දන්නවා දුගතිගාමී වුණා අපායගාමී වුණා ප්‍රේත ආත්ම භාව ලැබුවා මේ ආත්මයේ වශයෙන් මනුස්ස ආත්ම භාවයක් ලැබුවත් සම්පල් ලබන්න ලැබුණේ මොකද ලාභයට කිජු නිසා ඒ වගේම අනිකුත් අලාභ යසස අයස සත්කාර අසත්කාර පාපිච්චතාය පාපමිච්චතාය මේ වගේ යසේන කියන්නේ කීර්තිය නේද අයස කියන්නේ අපකීර්තිය සම්පත් ගැනත් කියවෙනවා ඒ වගේම සත්කාරයන කියන්නේ දායක කාරක සිව්වණක් පිළිස තමන්ට සත්කාර ගරුකාර කරනවා ඒ වගේ ඇලෙනවා නම් ඒක ප්‍රශ්නයක්. අසත්කාර ඒ සත්කාර නොලැබෙනකොට ඒවා ගැන තෘෂ්ණාවෙන් නැත්තම් කෝපයෙන් ක්‍රෝධයෙන් ගැටෙනවා නම් ඒ නිසා දුක් ඇති වෙනවා. පාපිච්චතාවය කියන්නේ අනුන් රවටලා මේ ලාභ ලබා ගන්න එක. අර බණ කතාවල මේ පින්නතුන් අහලා තියෙනවා චාටි අරහන්ත හාමුදුරන්ගේ බණ කතාව එහෙම. එක මං කෙටියෙන් කිව්වත් එක හාමුදුරනවා කෙටියා මේ හාමුදුරෝ රහත් රහත් නෑ. රහත් නෑ. රහත් බව අඟවන්නේ කාමරයේ තිබුණ ඇඳක් තිබුණ ලොකු ඇඳක් ඒක යට මුට්ටියක් තිබුණා මේ කවුරු හරි දායකයෙක් කෙනෙකුට ඈතින් පේන්නේ ඉඳලා දායකයා පන්සල ළඟට එනකොට අර මුට්ටියට බැහැලා ඉන්නවා. ඉතින් ඒ දායකයා පන්සලේම බලලා නැහැ හොයාගන්න පස්සේ ටිකක් වෙලාවකින් උගුර පාදාගෙන එනවා. ඒතකොට කියනවා අපි ස්වයන් වහන්සේ හෙව්වා හිටියේ නෑ. නෑ අපි ඉතින් පින්නත බණ භාවනා කරන ඇත්තෝනේ කියලා පොඩි මේ රැවටිල්ලක් දානවා. අර දායකයා හිතනවා අපේ ආම්දරෝ රහත් තමයි කියලා. ඊට පස්සේ නම් ලාභ වැඩියෙන් ගෙයල්ලා දෙනවා. දායකයා. ඉතින් ඒ නිසා අනුන් රවටලා ලාභ ලෝභ ගන්නවා කියන්නේ මහා පාපයක්. පාපිච්චතාවය කියන්නේ ඒකයි. මේ කාලේ වුණත් සමහර අය මේ වගේ තත්ත්වවලට නැඹුරු වුණ අය ඉන්නවා. ඒවා හපංකම් නෙවෙයි, දක්ෂකම් නෙවෙයි, කුසලතා නෙවෙයි. ඒ වගේම තමන් පව් සිද්ධ කරගන්නවා. අනෙක් කාරණය තමයි පාපිච්ච මේ පාප මිත්තතාය. ඉතින් ඒකත් භයානක දෙයක්. පාප මිත්‍රයන් ආශ්‍රය. නිතරම බුදුහාමරෝ වදාලා තියෙන සත්පුරුෂ සංසේවෝ. සත්පුරුෂ ආශ්‍රය තමයි බොහොම වටින්නේ. අසත්පුරුෂයන්ගේ ආශ්‍රය අසත්පුරුෂයෝ නිසා මෙලෝ වශයෙන්ුත් තමන් පිරිනනවා. ඒ වගේම පරලෝ වශයෙන්ුත් පිරිනනවා. සංසාරයේ දුකට අර කිව්වාගේ අපායগামී වෙන නේරයක නරකාදී ඉපදීමට හේතු වෙනවා කියන කාරණේ බුදුහාමුදුරෝ වදාලා. ඒ නිසා බුදුහාමුදුරෝ වදාලා මේ බුදුහාමුදුරුව වදාරපු ධර්ම කරුණ සක්‍ර දේවේන්ද්‍රයා ප්‍රකාශ කරනවා මේ උත්තර හාමුදුරන්ට සාදු භික්කවේ භික්ඛු uppannal labang abibuyya abibuyya විහෙර පුළු මහණෙනි මේ උපන්නා වූ ලාභය මැඩගෙන ඒ හිතෙන් ඒ වගේ ඇලෙන්නේ ගැලෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් ඔබට දිනුමක් ඇති වෙනවා. ඒක මැනවි. ඒ වගේම අනිකුත් කියපු කරුණු ගැනත් කිව්වා උපදින ලාභ ඒවා හැම හැම දෙයක් ගැනම අලාභ යස අයස සත්කාර අසත්කාර පාපිච්චතාව පාපමිත්තාව කියන මේවා මැඩගෙන ක්‍රියා කරන්න වාසය කරන්න පුළුවන් නම් ඒක ඊටාම හොඳයි කියලා. මේවා මැඩගෙන වාසය කිරීමෙන් වෙන දේ තියෙනවා. මොකද්ද? යං එස්ස බික්කවේ uppannal labang anabibuyya viharato uppajjeyun asawa vigata parilaha මොකද කරන්නේ යමෙකුට පුළුවන් නම් මේ උපදින්නා වූ ලාභ අභිභවනය නොකරගෙන නැත්නම් ඒ ලාභ ඔස්සේම හිත යොමුවොත් මොකද වෙන්නේ? කෙලෙස් ඇති වෙනවා. ආසව කියන්නේ කෙලෙස් නේද? තෘෂ්ණා ආසව, කාම ආසව, භව ආසව, දිත්තාසව, අවිජ්ජාසව මේවා විස්තර කරන්න දැන් වෙලාව නෙවෙයි. මේවා උපදින්න ප්‍රධාන හේතුවක් වෙනවා. අර ඒවා මැඩගෙන නැත්නම් ඒවා යටපත් කරගෙන ඒ වගේ ඇලෙන්නේ ගැලෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් මේවා ඇති වෙන්නේ. ඒ වගේ ඇලිලා ගැලිලා වාසය කරනවා නම් කෙලෙස් දැවිල්ලෙන් යුක්ත පුජ්‍යලයෝ බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා බුදුහාමුදුරෝ වදාලා මේවා දුරු කරගෙන නැත්නම් මේ මේ කියව කිව්වා කියන්නා වූ කරුණු ලාභ අලාභ යස අයස සත්කාර අසත්කාර පාපිච්චතාය පාප මිත්තතාය කියන මේ කරුණු වල හිතෙන් ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව තමන්ට ඒ වාගෙන් වෙන් වෙලා ඈත් වෙලා දුරස්තව ඉන්න පුළුවන් නම් එයාලට මේ අයට මෙලෝ ජීවිතය සාර්ථක කර ගැනීමටත් ඒ වගේම පරලෝ ජීවිතය සාර්ථක කර ගැනීමටත් හැකියාවක් වාසනාවක් තිබෙනවා කියන කාරණය තමයි ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒක ඊටාම වටිනා කාරණයක් හැටියට අපි මේ අවස්ථාවේ සඳහන් කරන්න කැමති වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා මෙහිලා හැම දිනාටම හික්ම වෙන්න කියලා උපන් ලාභ පුන පුනා නැවත නැවත මැඩගෙන වාසය කරන්නෙමු කියලා හිතන්න කියලා. උපන් අලාභ පුන පුනා නැවත නැවත මැඩගෙන අපි වාසය කරනවා. ඒ වගේම යස ආයස සත්කාර අසත්කාර පාපිච්චතාය පාප මිත්‍යතාය කියලා මේ කරුණු අටේම ඒවා මැඩගෙන මම වාසය කරන්න අපි අපි වාසය කරන්නෙමු. මම නම් මේවා මැඩගෙන වාසය කරන්නෙමි කියලා දැඩි අදිස්ථානයකින් යුක්තව ක්‍රියා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. එහෙම බුදුරජාණන් වහන්සේ වදාලා ඒ කාරණය සක්‍ර දේවේන්ද්‍රයා ප්‍රකාශ කළා. ඊළඟට සක්‍ර දේවේන්ද්‍රයා හොඳ කාරණයක් කිව්වා අදටත් ඔන්න අපි කවුරුත් කල්පනාකට ලක් කළ යුතු කාරණයක්. උන්වහන්සේ එතුමා ප්‍රකාශ කළා උත්තර තෙරණුවෙනි මනුස්සයන් අතර ඉන්නවා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වණක් පිරිසක් ඉන්නවා. ඔවුන් කිසිවෙකු කෙරෙහිද මේ ධර්ම පරියාය නොපිහිටියේය. මොකද කියන්නේ පෘතජන අපි ගැන කියන්නේ. පෘතජන අපි ඒ කියන්නේ ගිහි පැවිදි අපි ඔක්කොමයි තියෙනවා. සක්‍ර දේවේන්ද්‍රයා කියන උත්තර තෙරුවෙනි මේ මිනිස්යන් අතර ඉන්නවා සිව්වනක් පිරිස කියලා. ඒ අය ඔවුන් කිසිවෙකු කියලා යුදු මේ ධර්මපරියාය නොපිහිටලා තියෙනවා. ඒක පිහිටලා නෑ. ඒ නිසා උග්ගණ්ණාතු බන්තේ ආයස්මා උත්තරෝ ඉමන් ධම්ම පරියායං උග්ගණ්ණාතු ඉගෙන ගන්න මේ උත්තර ස්වාමීන් වහන්සේ මේ ධර්ම පරියාය. පරියාපුනාතු බන්තේ ආයස්මා උත්තරෝ ඉමන් ධම්ම පරියායං. මේ ධර්ම පරියාය අර මුලින් සඳහන් කළ විශේෂයෙන් ධර්ම පරියාය තමන් ගැන ප්‍රත්‍යවේක්ෂණය අනුන් තමන්ගේ අඩුපාඩු ගැන නේද ප්‍රත්‍යවේක්ෂණය අනුන්ගේ අඩුපාඩු ගැන තමන්ගේ සීලාදී ගුණධර්ම වල වර්ධනය ගැන කල්පනා කිරීම අනුන්ගේ සීලාදී මේ ධර්ම පරියාය ගැන කල්පනා කරන්න කිව්වා. ඒ වගේම අර කරුණ වටක් සඳහන් කළා. ඒවා ගැන ඒ වගේ ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්න කියන කාරණේ මතක් කළා. මේ විදිහට ධර්මයේ අනුගමනය කිරීමෙන් Tamanට අර්ථ සංහිත වෙනවා. එපමණක් නෙවෙයි එතුමා උන්වහන්සේ ප්‍රකාශ කළා ධම්ම පරියායෝ අයං බන්තේ ධම්ම පරියායෝ ආදී බ්‍රහ්මචර්යෝ හෝති මේ ධර්ම පරියාය මේ ධර්ම පරියාය යමෙක් අනුගමනය කරනවා නම් විශේෂයෙන්ම අදිශීල අදිචිත්ත අදිපඤ්ඤා කියන මේ ශික්ෂාවන්ටත් වඩා ප්‍රධාන වශයෙන් ඒ ಗುಣධර්ම වර්ධනය කරගන්න හේතු වෙනවා කියන කාරණේ මතක් කළා. ඒ නිසා මේ වෙලාවේදී කල්පනා කරගන්න ඊටාම උතුම් සූත්‍රය මේකේ විස්තර කතා කළොත් පැය ගණනාවක් දේශනා කළ හැකි සූත්‍රයක්. ඒ නිසා මේ උතුම් සූත්‍රය දේශනා කරවා ගැනීමෙන් තව තවත් බණපත පොත කියවා ගැනීමෙන් ධර්මඥානය ලබාගෙන මෙලෝ ජීවිතය සාර්ථක කරගෙන පරලෝ ජීවිතය සාර්ථක කරගෙන කවදා හෝ දවසකදී බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලා නිවිසනෙහි පැමිණවදාළ අති උතුම් අමාමහ නිර්වාණ සාන්තිය සාක්ෂාත් කර ගැනීමට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා.